තෙරුවන් සරණයි උදේ 6යි විනාඩි 4යි දැන් වෙලාව. සිරස් FM සලරාමර සෙවණ අප ආරම්භ කරන්නටයි මේ සූදානම. ඔබ දන්නවා අද ඊ타මාත්ම විශේෂයි සලරාමර සෙවණ මේ විකාශය සජීවීව ඔබට අපි අරගෙන ඉන්නේ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා. ඉතින් මේ මොහොතේදී අපි කතා බහ කරන්නට ඉතාමත්ම ගෞරවපූර්වකව ආරාධනා කළා නිකපැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරවාසී පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ස්වාමින්දයන් වහන්සේට අපේ හාමුදුරනේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරනවා මේ මොහොතේදී මේ හිමිතිරියේදී ඔබ වහන්සේට පෙරවන් සරණයි මහත්තයා. එහෙමයි අපේ හාමුදුරනේ. එහෙමනම් අද දවසේදී අපේ හාමුදුරනේ සනරාමර සෙවණින් අප පහුගිය බක්පුන් පොය දවසේදීත් ඔබ වහන්සේ සමග සාකච්ඡා කළා අපේ ජීවිතයේදී මේ එළඹ තියෙන කාල සීමාව අප පුංචි කාලේ ඉඳලාම ඉගෙන ගත්තු අධ්‍යයනය කටයුතු කරපු කටපාඩම් කරපු කාරණාවන් ප්‍රායෝගිකව ජීවිතයට අදාළ කළ කරගන්නට පුළුවන් කාල සීමාවක් කියලා. ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් අප නැවත විමසන්නට කැමති අපි හාමුදුරනේ පුංචි කාලේදී කටපාඩම් කරපු දේවල් විභාගවලට ලියලා ලකුණු 100න් 100 ගත්ත දේවල් ධර්මයේ පිළිබඳව ඉගෙනගත්තු දේවල් ප්‍රායෝගිකව මේ මොහොතේදී ආදරය කරුණාව මෛත්‍රිය උපේක්ෂාව කියන කාරණාවන් අප උපයෝගී කරගනිමින් කටයුතු කරන්නට ඕනේ කොහොමද අපි හඳුරන්නේ? මේ හිමිදිරි උදෑසන ලංකා වාසී සියලු දෙනාටම සත්නත්‍රේ ආශිර්වාදයේ පිරිච්ච වාසනාවන්ත උදෑසන සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ ගිය සෙනසුරාදා අපි සාකච්ඡා කරමින් හිටපු කරුණු කාරණාවල ඉතුරු කොටසක් එකතු කරගෙන තමයි අපි මේ කරුණු ටික සාකච්ඡා කරන්න මේ වෙලාවේ සූදානම් වෙන්නේ. පුංචි කාලේ ඉඳලා අපි දැනගත්ත කරුණු කාරණා කියන මාතෘකාව අපි ටිකක් කතා කළා. මේ ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය කියන කාරණාවත් එකතු කරගෙන අපි සාකච්ඡා කරමින් සිටියා විශේෂයෙන් දෙමව්පියෝ පිළිබඳව දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉතිවිය යුතු යුතුයකම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු පහක් සඳහන් කරලා තියෙනවා කියන කාරණාව සිහිපත් කළා. ඒකෙන් අපි පළවෙනි කාරණාව හැටියට පාපා නිවාරෙන්ති කියන කාරණාවට කරුණු ටිකක් අපි සාකච්ඡා කළා. කල්යාණී නිවේසෙන්ති කියලා බුදුරජාණන් වහන්සේ දෙවනි කාරණාව පැහැදිලි කරනවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර දරුවන්ට ලබා දීම මව්පියන්ගේ තවත් එක වගකීමක් හැටියට. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර මනාව ලැබුණේ නැත්නම් ඒ ජීවිතය නිරන්තරයෙන් අකුසල් වලට යොමු වෙච්ච වැඩිහිටියන්ට ගරු කරන්නේ නැති මව්පියන්ට ගරු කරන්නේ නැති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කරන්නේ නැති සතර අපායට විවෘත වුණ ජීවිතයක් බවට පත් වෙන නිසයි භාග්‍යතුන් වහන්සේ මේ දෙවනි යුතුයකම හැටියට කල්යාණ මිත්‍රයන් මුණ ගැස්වීම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අත්‍යවශ්‍යයි කියන කාරණාව පැහැදිලි කරන්නේ. නමුත් අපි කතා කළා අද සමහර වෙලාවට ඒ කාරණාව පිළිබඳව මව්පියෝ හොයන්නේ නැති නිසා දරුවන්ගේ ජීවිත බොහෝසේ විනාශ වුණාට පස්සේ තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මගේ දරුවා මේ මේ සාපරාධී ක්‍රියාවන් වලට සම්බන්ධ වෙනවා මේ මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා මේ මේ අයථා ක්‍රියාකාරකම් වල යෙදිලා ඉන්නවා කියන කාරණාව දැනගන්නකොට කාරණාව හුඟක් දුරදිග ගිහිල්ලා ඒ අය මුදවගන්න බැරි තරමට එනකන් ඇවිල්ලා ඉතින් එහෙම වුණාම පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති මේ කාරණා දෙකට ගරු නොකලෙත් අපි ගාව ආදරය දයාව කරුණාව කියන කාරණාව අඩු වෙලා තියෙන හින්දා කියන කාරණාව නම් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි වාගිතුන් වහන්සේ දේශනා කළේ සිප්පං සික්කාපෙන්ති. හොඳට උගන්වන්න ඕනේ. තමන්ගේ දරුවට හොඳට ඉගෙනීමේ වගකීම මව්පියන් සතුව තියෙන තවත් එක කරුණක්. නමුත් අපි වර්තමාන සමාජ දිහා බලහම මේ තුන්වෙනි කාරණාව එකට ඇවිල්ලා තියෙනවා කියලා හිතෙනවා. එකයි දෙකයි කියන කාරණාව සෑහෙන්න ගිලිහිලා තුන්වෙනි කාරණාව පළවෙනි කාරණාව බවට පත් වෙනවා. උගන්වන්න මෙහෙස දරන එක බොහොම උපයන්කින් අපි දකිනවා. නමුත් හැබැයි පවෙන් වළක්වලා නැහැ, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරවලා නැහැ. සමහරලාට පන්ති යන්නේ නැහැ කියලා කිව්වොත්, පාසල් යන්න බෑ කියලා කිව්වොත් මව්පියෝ දරුවන්ට දඬුවම් කරන්නත් පෙළඹෙනවා. පන්ති ගියාද පාසල් ගියාද වැඩ කළාද කියන කාරණාව හොයලා බලන්න කාර්ය බහුල බව කොයිතරම් තිබුණත් මව්පියෝ එළඹෙනවා. හැබැයි පසළොස්වක දවසේ කතා කළොත් සිල් ගණ්ඩියම් කියලා ධර්මදේශනාවක් පැවැත්වෙන තැනකට ධර්ම ශ්‍රවණය කරන්න යමු කියලා දරුවෝ බෑ කියලා කිව්වොත් අදිමදි කරන ස්වභාවයක් තිබුණොත් එයින් එහාට වැඩි බල කරන ස්වභාවයක් දැකින්නේ නැහැ. එහෙමයි. නමුත් පන්ති යන්න බෑ කියහම ඉස්කෝලේ යන්න බෑ කියහම සමහරලාට කෝටුවක් අරගෙන ලෑස්ති වෙනවා පන්ති යවන්න. හැබැයි මර ආදරය දයාව කියන කාරණාව ඉස්මතු වෙනවා නම් කෝටුව ගන්න ඕනේ මේ පින්කමට දෙන්න බෑ කියපු අවස්ථාවේ කියලායි මගේ අදහස. මොකද එහෙම උනේ නැති නිසා තමයි අද රටටත් සමාජයටත් මේ වාගේ වෙසනකාරී තත්ත්වයක් සාපරාදී තත්වයන් ඇති වෙලා තියෙන්නේ. ආන් ඒ වාගේ ಗುಣධර්ම තිබුණේ නැති නිසා, පවට බය නැති නිසා, හොරකම් කරන අය දිවි වෙලා, මංකොල්ල කන අය දිවි වෙලා, වංචා කරන අය, දූෂණ කරන අය, තවත් මේක අපරාධ කරන අය රටක බිහි වෙලා ඒ වගේම ධර්මයෙන් පෝෂණය නුන අධ්‍යාපනයක් තියෙන නිසා පවත බය නැති නිසා මේ මේ වාගේ පාපකාරී කටයුතු නිරන්තරයෙන් කරන බව අපිට පේනවා. හැබැයි අවට බය කරලා තිබුණා නම් සතර අපාය ගැන කියලා තිබුණා නම් ධර්මානුකූලව උගන්වලා තිබුණා නම් ඒ වාගේ වරදක් කරන්න යන හැම මොහොතකම මතක් වෙනවා. අපි දැන් සිහිපත් කළා මේ බාහිරින් ඈතින් කරන වැරදි නෙමෙයි. තමන්ගේ ගෙදර අම්මා තාත්තා පිළිබඳව පිළිපදිනකොට මොනතරම් පව් කරගන්නවද අම්මා තාත්තා ගැන හරියට උගන්වපු නැති හින්දා කියලා. ධර්මයේ නම් සඳහන් කළේ අම්මට විරුද්ධව කියන එක වචනේත් බලපානවා කියලා. තාත්තට විරුද්ධව කියන එක වචනේත් බලපානවා කියලා. නමුත් බොහෝ වෙලාවට අපි දකිනවා ගරුසරු නැතුව කතා කරන බව අම්මත් ගෙදර තවත් එක කාන්තාවක් විතරක් බවට පත් වෙලා ඉන්න බව තාත්තා තවත් පුද්ගලයෙක් විතරක් බවට පත් වෙලා ඉන්න බව මව්පියෝ අඬ ගැහුවත් සවන් නොදෙන බව ඇහුණත් කතා නොකරන බව සමහරලාට රවල බලන අවස්ථා මේ හැම දෙයක්ම සංසාරෙට බොහොම බලපානවා කියලා තමයි කියන්නේ. නමුත් මේ දේවල් හරියට ඉගැන්වුවොත් තමයි මේ දරුවාගේ අනාගත ජීවිතේම සුවපත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙමයි තේන්දරෝ. ඊළඟට අපි මේ කාරණාවේ පුංචි කාලේ ඉඳලා ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගිකව යොදාගන්න හැටි සඳහන් කරාම එමනම් අපි විශේෂයෙන්ම පන්සිල් ජීවිතයට ප්‍රායෝගික කරගන්න එක පළවෙනි කාරණාවක් හැටියට සඳහන් කරන්න ඕනේ. මොකද තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කිරීම ජීවිතයේ තියෙන විශාල ආරක්ෂාවක්. ඒක භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කරුණු දක්වනවා. අපි එදා සිහිපත් කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ සමාජයේ යම් පිරිසකට විතරක් නෙමෙයි ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගත්තේ සකල සත්ත්ව සමුදායෙම වෙනුවෙන් කියලා. මිනිසුන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට නිතුන් ලෝකේම සත්වයන් පිළිබඳව අනුකම්පාව බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා කරුණාව මෛත්‍රිය සියලු දෙනා කෙරෙහිම අඩු නැතුව එක විදිහටම දක්වපු ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ හැටියටයි අපි බුදුරජාණන් වහන්සේ දකින්නේ එතකොට මේ බුදුන් සරණ යෑම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මේ තෙරුවන් සරණ යෑම ජීවිතේට මොන ආරක්ෂාවක්ද විශේෂයෙන් පුංචි කාලේ ඉඳලා අපි කරන මේ ප්‍රකාශය මේ වෙනකොට ජීවිතේ කොයිතරම් වතාවක් කියවලා තියෙනවද කියන කාරණාව සමහරලාට හිතන්නත් බැරි තරම් නමුත් මේකේ තේරුම හරියට දැනගෙන මේකේ අර්ථය මේ ආනිසංසය දැනගෙන යමෙක් බුදුන් සරණ ගියා නම් මොනතරම් රැකවරණයක් ඒ ජීවිතේ තියෙනවද කියන කාරණාව මේ පුංචි කාලේ ඉඳලා ඉගෙනගත්ත දේවල් කියන කාරණාවත් එක්ක සාකච්ඡා කළොත් ටිකක් හොඳයි කියලා හිතුවා. පෙරුවන් සරණ ගියපු කෙනාට තියෙන සුවිශේෂී ආරක්ෂාවක් තමයි සතර අපායෙන් නිදහස් වෙන්නේ. ලොකු ඉඩක් තියෙනවා. මහා සමේ සූත්‍ර සූත්‍රයේ සඳහන් කරනකොට එක ගාථාවක සඳහන් කළා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට එන මහා බ්‍රහ්මයේ බුදුරජාණන් වහන්සේ ගැන කරන ප්‍රකාශය යේකේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සanti අපාය භූමි පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණසanti ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කෙනෙක් බුදුන් සරණ ගියොත් ඒකේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපාය භූමි යන්නේ නෑ ඔහු අපායට පහාය මානුසම් දේහං මේ මනුස්සකයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් සමගම දේවකායන් පරිපූර්ණයි සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි ලබන්නේ දිව්‍යමය වූ කයයි කියලා සඳහන් කළා. ඒක තිසරණ සරණ යාමේ තියෙන සුවිශේෂී වූ ආරක්ෂාව. එතකොට තමන්ගේ දරුවෝ හරියටම පෙරුවන් සරණ ගියපු අය බවට පත් කරන්න. බෞද්ධයන් බවට පත් කරන්න අපි වෑයමක් දරලා තියෙනවා නම් එතනින්ම සුවිශේෂී ආරක්ෂාවක් හදලා දීලා තියෙනවා. ඒ තිසරණත් එක්ක පන්සිල් ආරක්ෂා කරන්න මනාව යොමු කරලා තියෙනවා නම් ඒ ඇයිට ලැබිලා තියෙන ආරක්ෂාවේ ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බැරි තරම්. ඒ නිසා මේ තිසරණ සහිත පන්සිල් මොනතරම් රැකවරණයක් හදනවද? එන්නතිනේ මේ බෞද්ධ අපි නත්ති වේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් නැහැ කියලා වන්දනාවට ගියහම කියන්නේ. ඒකත් පුංචි කාලේ ඉඳලා අපි දැනගත්ත දෙයක් කියපු දෙයක්. නමුත් මේ කාරණාවට ප්‍රායෝගිකව ගිහිල්ලා බැලුවොත් අපි ගාව ඒ බව තියෙනවාද? බුදුරජාණන් වහන්සේ හැර ඇත්තටම අපිට වෙනත් සරණක් නැද්ද? එහෙමයි. හරියටම භාග්‍යතුන් වහන්සේ ගැන විශ්වාසය තියලා මේ පොරොන්දුව අපි දීලා තියෙනවා නම් අපිට හැම කරදරයක්ම ඇති වුනහම ඉස්සරලම මතක් වෙන බුදුරජාණන් වහන්සේ. ලෙඩක් දුකක් හැදුනා. පාරේ වාහනයක හැප්පිලා වැටුණා. ගෙදරට හොරු හතුරු පැනලා කරදර කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මට ඉන්න එකම ආරක්ෂාව මට තියෙන එකම ආරක්ෂාව කියලා යමකින්ට හරියටම වැටහෙනවා නම් මම තනේ ජීවිතේ පුදුම රැකවරණයක් තියෙනවා උදාහරණ නම් ධර්මයේ තුල බොහොම සඳහන් කරන්න පුළුවන් නමුත් කාල වේලාවත් එක්ක අපි එක කරුණක් දෙකක් සිහිපත් කළොත් ඉතාම කෙටියෙන් කොසබෑ රජුරුවන්ගේ විසවට රජුරුව එක අවස්ථාවක සඳහන් කළා මම යුද්ධෙට ගිහිල්ලා පෙරදුනොත් රතු පාට කොඩියක් ඔසවනවා රතු කොඩියක් ඉසවෙනවා දැක්කොත් මම පරදුනා කියලා හිතාගෙන ඔබ වහාම කොසබෑ නුවරටම යන්න කියලා. වෙස්සා මිත්තාව යුද්ධ කරන ප්‍රදේශයේ දිහා බලාගෙන ඉන්නකොට හදිසියෙම රකින්න ලැබුණ රතු කොඩියයි කියලා තේනවා. එහෙනම් මගේ ස්වාමියාට නියත පරාජය උරුමුණා කියලා නැවත කොසබෑ නුවරට යන්න පිටත් වෙනකොට සතුරු පිරිස ඇයව තමන්ගේ බාරයට අරගෙන සතුරු රජුරුව ගාවට එක්කරගෙන ගියහම රූපශ්‍රීය බොහොම තිබිච්ච විශ්වාමිත්තාව දැකලා ඇය පිළිබඳව රාගසිත පහළ වෙලා සතුරු රජුරුව ඇය අගමිනිසිය බවට පත් කරන්න යෝජනා කළාම අවස්ථා කීපෙදීම ඇය ඒක ප්‍රතික්ෂේප කළා. මගේ ස්වාමියා මරණයටපත් වෙන දුකින් දැවෙන මම තවත් ස්වාමියෙක් හිමි කරගත්තාම දවසක ඔබටත් මේ වාගේ මරණයක් සුරුම වුණොත් මට ආයෙත් ෂෝකින් පිච්චෙන්න වෙනවා. මේ আদি කරුණු දක්වලා ඇය අගමනික තනතුර ප්‍රතික්ෂේප කරාම රජු අන්තිමට සඳහන් කරන්නේ ඇය ගින්නට දාලා පුච්චන්න කියලා. නිවැරදි අය ගින්නේ පුච්චන එක මහා පාප කර්මයක් බව සඳහන් කළත් රජුගේ දේශයේ ඉහළ නිසා ඇයි ගින්නට දාලා පුච්චන්නේ කියලා සඳහන් කළාම රාජකුරුෂයෙන් ඇයි ගිනිගොඩට විසිකලා. අන්තිමට ඒ කල්පනා කරනවා දැන් මොන කාරණාවකින්වත් මට රැකවරණයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ රැකවරණේ විතරයි තියෙන්නේ කියලා. සඳහන් කරන්නේ දැවෙන මහ ගිනිමැලේ ඇතුලේ ඇගේ රෝම කූපයකටවත් හානියක් නොවිච්ච බව. මේක දැකලා පුදුම වෙන රජුරු ඇය දෝතින් අරගෙන මාලිගාවට ගෙනහිල්ලා සිංහාසනේ වඩා හිඳවලා වැඳලා සමාව ඉල්ලලා මේ ආශ්චර්යයට හේතුව මොකක්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ පිහිටයි මට ලැබුණේ කියහම සතුරුජිරු සඳහන් කළේ අදින් පස්සේ මගේ විසව නෙමෙයි අදින් පස්සේ ඔබ මගේ අම්මා කියලා. මේ වාගේ පුදුම රැකවරණයක්. තවත් එක කාරණාවක් සිහිපත් කරනවා තමන්ගේ සහෝදරයා විසින් මරන්න අරගෙන යනකොට තමන්ගේ නැගණිය ඒ කල්පනා කළේ දැන් නම් මට තියෙන එකම පිහිට බුදුරජාණන් වහන්සේගේ පිහිට විතරයි කියලා. තමන්ගේ සහෝදරයාට මෛත්‍රී සිත පතුරවලා භාග්‍යතුන් වහන්සේගේ සරණින් ආරක්ෂාව ප්‍රාර්ථනා කරාම ඒ නුගගහේ හිටපු රුක්ෂ දේවතාව ඇගේ ස්වාමියාගේ වෙස් අරගෙන ඇවිල්ලා සහෝදරයා පළවා හටලා ආරක්ෂාවක් ලැබුවා. මේ විදිහට ධර්මයේ කරුණු සඳහන් කරලා තිබුණත් අද ධර්මයේ පිළිබඳව ලොකු විශ්වාසයක් නැති හින්දා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං කියලා කීවට ඒක වචන මාත්‍රයක් විතරක් වුණ නිසා මේ කරුණු පිළිගන්න අපි ඒ තරම් සූදානම් නැහැ. නමුත් හරියට තිසරණේ පිළිතලා මේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා නම් කියන රැකවරණය මෙච්චරයි මුසුමනයි කියලා අපිට වචන වලින් කියන්න බැරි තරම්. හැබැයි ඒක පිළිගන්න ශ්‍රද්ධාව තමයි අවශ්‍ය. ශ්‍රද්ධාව නැති නිසායි පිළිගන්නේ නැති. මෙන්න මේ නිසා අපිට තියෙන රැකවරණය අපි විසින්ම නැති කරගෙන තියනවා කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. ඒකට මේ කරුණ දෙක කුඩා කාලේ ඉඳලා අපි ඉගෙනගත්ත දේවල් නමුත් ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාව අදත් දැනුත් මේ මොහොතේ අපිට තියෙනවා කියන කාරණාව විශ්වාස කරන්ද කොයි තරම් දහම් කාරණා ප්‍රමාණයක් ගෙනහැර දක්වන්න වෙයිද මොකද අපිට විශ්වාසය නැති හින්දා කුඩා කාලින් ඉගෙන තිබුණට අද ඒක ප්‍රායෝගිකව පිළිගන්නේ නැති හින්දා ඒ නිසා අපිට තියෙන රැකවරණයත් හැම පැත්තෙම අඩු වෙලා තියෙනවා කියන කාරණාව සිහිපත් කරන්න පුළුවන් එහෙම අපේ හම්දුරෝ වර්තමාන පවතින සමාජ තත්ත්වයත් එක්ක මේ රෝග පීඩාදියත් එක්කත් අපිට තියෙනවා ලොකු බයක් කොයි වෙලාවෙ හෝ මට මෙවන් රෝගී තත්ත්වයකටපත් වෙන්න වෙයිද මට සුවපත් වෙන්න පුළුවන් වෙයිද මම මරණයටපත් වෙයිද කියන බයකුත් තියෙනවා නමුත් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් මත තමන්ගේ ජීවිතේ මේ වෙනකොට පෝෂණය වෙලා තිබුණා නම් මම හිතන්නේ ඔය මරණ බය දැනෙන ප්‍රමාණය බොහෝසේ අඩු වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි ප්‍රාර්ථනා කරන්න පුළුවන් මට නම් හැදෙන්න එපා මට නම් කරදරයක් වෙන්න එපා මේ ලෝකෙ සිහිපත් කරන්න ඕනේ යම් ප්‍රාර්ථනාවක් මුදුන්පත් වෙනවා නම් ඒ සිල්වතෙකුගේම ප්‍රාර්ථනාවක් කියලා. ඒක හැම පැත්තකම හිමයි. සිල්වතුන්ගේ ප්‍රාර්ථනාවන් තමයි මේ ලෝකෙ මුදුන්පත් වෙන්නේ. සිල් නැතුවත් කෙනෙක් කරන ප්‍රාර්ථනා මුදුන්පත් වෙනවා ඇති. නමුත් මේ සිල්වතුන්ගේ ප්‍රාර්ථනාවම මුදුන්පත් වෙනවා කියලා සඳහන් කරාම සමහරලාට සිල් නැති කෙනෙකුට සම්පූර්ණ වෙන යම් කාරණාවකට වඩා සිල් ඇති කෙනෙකුගේ සම්පූර්ණ බව අතිශයින්ම ඉහළයි. නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කළා නම් ගුණගරුක ජීවිතයක් ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය පදනම් කරගෙන ගත වුණා නම් මරණ බය කියන එක බොහොම අවමයි කියලා අපි සඳහන් කළා. මොකද දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලෑස්ති වෙනකොට සමහර අය තමන්ගේ චුත වීමේ කාලය එළඹිලා කියලා දන්නේම නැතුව චුත වෙලා නිරේටම යනවා. සමහර අය තමන් චුත වෙන්න ළඟයි කියලා දැනගත්තාම අඬනවා වැළපෙනවා චුත වෙන්න බැහැ කියලා. තව සමහර කෙනෙක් බොහෝම සතුටටපත් වෙනවා තමන්ගේ චිත වීමේ නිමිති පහළ වෙලා නිසා. හේතුව තමයි මීට වඩා උසස් දිව්‍ය තලයක ගිහිල්ලා උපදින බව හොඳටම දන්නේ. ඒකතරි සඳහන් කරන්න හැදුවේ තිසරණ සහිතව පන්සිල් මනාව ජීවිතයට එකතු කරගෙන තිබුණා නම් දන් දීලා සසරට රැකවරණයක් භවභෝග සම්පත් වලින් හිග නොවන ජීවිතයක් පෝෂණය කරලා තිබුණා නම් ඒ පුද්ගලයා මැරුණත් බය නැහැ මොකද මේ දුක්ඛිත ජීවිතයෙන් අත මිදලා මේකත් වඩා උසස් තැනක උපදින්න පුළුවන් කියන කාරණාව Tamanට හොඳට විශ්වාස කරනවා. මීට වඩා උසස් තැනකට යනවා නම් අපි කවුරුවත් අකමැති වෙන එකක් නැහැ. මැරෙන මොහොත පිළිබඳව පොඩි දුකක් තියෙන්න පුළුවන්. නමුත් මීට වඩා හොඳ තැන හම්බ වෙනවා නම් ඒ පිළිබඳව ලොකු දුක ලොකු බයක් ඇති වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. ධර්මයේ නැති වෙන බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ වෙලාව මනාව තුනුරුවන් සරණ පිහිටගෙන පන්සිල් ආරක්ෂා කරගෙන ගත කරන කාල සීමාවක් බවට පත් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඔබට ඉතාම වටිනවා. මේ විවේකය හැම වෙලාවෙම කුසල් දහම් සඳහාම යොදන්න. මනාව තෙරුවන් ගැන දැනගන්න, පන්සිල් ගැන දැනගන්න, සතර පාය ගැන දැනගෙන සසර භයානක බව දැනගෙන ඒ සසරින් ඈතර වෙන්න පුළුවන් ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා නම් ඒ මගට අවතීර්ණ වෙන්න ඔබට හොඳම කාලය කියලා මේ වෙලාවේ සිහිපත් කරන්න පුළුවන්. ලාව. ඉතින් මේ මොහොතේදී සිරස FM සනරාමර සෙමනට අපි තමත්ම ගෞරවපූර්වකව ආරාධනා කළේ දිවුල පිටියේ බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේටයි. අපි හැමදෙරුනේ নমස්කාර පූර්වක ගෞරවයෙන් මේ හිමිදිරි උදෑසන ඔබ වහන්සේව පිළිගන්නවා සිරස FM සනරාමර සෙමනට. පෙරවන් සරණයි සමන්ත මහත්මිය. අපේ හම්දුරනේ ඔබ වහන්සේගෙන් අප විමසන්නට කැමති දැන් ටික වෙලාවකට කලිනුත් අපි ඇහුවා මේ නැකත් සීට්ටුව ගැන. මේ අලුත් අවුරුදු උදාවේ තව ටික දවසයි තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට සාමාන්‍යයෙන් ගිය අවුරුදු වලදී නම් මේ වගේ තත්යකටත් වඩා වෙනස් තත්යක් තමයි තිබුණේ. නමුත් කොහොම වුණත් අපේ මේ එළඹෙන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව කතා බහ කළොත් මේ දාස්තරේ අප එය සමරන්නේම තමන්ගේ නිවසටම වෙලාම තමයි එලි පිහිලියට යන්නේ නැතුව විශේෂ තත්ත්වයක් මත මේ කොරෝනා වසංගතය නිසා නමුත් අපේ හාමුදුරනේ මේ ළඟ එන අලුත් අවුරුද්ද අරගෙන අපේ ජීවිතේට අපේ ජීවිතේ තියෙන යම් යම් පුරුදු නැති කරගෙන යහපත් පුරුදු වර්ධනය කරගන්නට මේ අලුත් අවුරුද්දේදී අප අදිටන් කරගත යුත්තේ කොහොමද අපි හඳුරන්නේ මොකද ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ මේ වෙනකොට අපි ඉන්නේ නිවෙස්වලමයි කොහෙටවත් යන්න හිතන්නේවත් නැහැ මේ මොහොත වෙනකොට. Tamanගේ නිවසම රැඳිලා ඉන්න කියලා තමයි අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ කොරෝනා වසංගතයෙන් මිදීම සහ අපේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය වෙනුවෙන්. අපි හැමතුරුනි ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳවයි අප විමසන්නේ එළඹෙනා වූ මේ අලුත් අවුරුද්දේදී අපේ ජීවිත තුළ ඇති කරගත යුතු අලුත් පුරුදු මොනවද අපේ හැමතුරුනි අප ඉවත දැමිය යුතු අපේ පුරුදු මොනවද අපේ හැමතුරුනි සමන්ත මහත්මිය බෝසත් පින්වත්නි ආදරණීය දුවේ පුතේ අපි මේ මුහුණ දෙමින් පවතින අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය අතරෙම ඔන්න අපටත් නොදැනීම භාග්‍ය සම්පන්න මාසය උදා වෙලා මේ භාග්‍යවන්ත මාසය හෙවත් බක් මාසය බෝසත් පින්වත්නි දුවේ පුතේ මේ කාලෙට බලන්න හැම ගහකම වැලකම පල හටගෙන පලින් බර වෙලා කොස් ගහේ මුල ඉඳලා ඉහළම අත්තට යනකන් කොස් හැදිලා අඹ ගහ කචු ගහ පලින් බර වෙලා ගම ගෙදර ගොවි ගෙදර අටකොටු පිරිලා වී ටික ගෙදර තියෙනවා අපි ඉඳපු මෑවැල බටු පැලේ බණ්ඩකපලේ වුණත් මේ දවස්වල පීදිලා පරිසරයත් හරීම සුවදායකයි. උදේ ඉඳලා හොඳට පායලා හවසට පොඩි වැස්සකුත් යනවා. ඉතින් වාග්ය සම්පන්න නැද්ද? මේ අපි තාම වාග්ය සම්පන්න වසංගත තත්වයකට මුහුණ දෙමින් සිටින කාලයක් වුණත් ලංකාවේ අපිට සෝබා දහමේ ආශිර්වාදය ලැබෙන කාලයක්. සමන්ති මහත්මිය මේ වසංගත රෝගී තත්වයට මුහුණ දෙන්නේ ගොදුරු වෙන්නේ පෞකාර කරුමක්කාර අය කියලා කවුරු හරි කියනවා නම් හිතනවා නම් ඒක වැරදි. මේක මේ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ වැරද්දක් නෙවෙයිනේ. මේක අපේ රටේ මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයිනේ. මේක මුළු ලෝකෙම මිනිස්සු මේ වෙලාවේ මොහොන දෙමින් පවතින තත්ත්වයක්. තරුණ ආර්ථික කඩාවැටීම. තරුණ අවිනිශ්චිත බවක්. දරුණු අනපේක්ෂිත වසංගත තත්වයක් අපි ඉස්සරහ තියෙනවා. අපේ බුදුහාමුදුරුවෝ මෙවැනි අවස්ථාවලට පින්වත්නි කිව්වේ කාල විපත්ති කියලා. අපි මේ කාල විපත්තියකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක්. නමුත් මේ වෙලාවේ අපිට සබාධමේ ආශිර්වාදය ලැබෙනවා. අපේ තරුණ දුවල පුතාලා මේ දවස්වල කියන කතාවක් තමයි තුන් ඒලම බත් කාලා එපා වෙලා තියෙන කියලා. කොස් කාලා එපා වෙලා තියෙන කියලා. කිරිකොස්, කොස් මැල්ලුම්, තඹපු කොස්, පොලොස්. එතකොට කළු පොල් මාළු කාලම එපා වෙලා. දුවේ පුතේ සතුටු වෙන්න ඕනා ඒව හරි කන්න තිබිච්ච එක ගැන. මේ වසංගතයට මුහුණ දෙන්න ලෝකේ බොහොම යුරෝපයේ බලවන්ත රටවල් මේ දවස්වල ශීත ඍතුව ගත කරමින් ඉන්නේ. ශීත ඍතුවේ කන්න අලවත්, ගෙඩිවත්, කොලවත්, මුල්වත් උන්ට නැහැ. අපිට සෝබාධම විසින් කන්න බොන්න දෙබල් අපේ වත්තම නිෂ්පාදනය කරලා දෙලා තියෙනවා. සතුටු වෙන්න. එහෙම රටක ඉපදිච්ච එක ගැන ඉස්සර පහුගිය කාලේ මේ මෑතක් වෙනකන් ලංකාවේ ඉපදුනේ කරුමෙට කියලා හිතච්ච මිනිස්සුන්ට දැන් හිතෙනවා ඇතේ අපේ ලෝකේ වාග්ය සම්පන්නම රටකයි මේ ඉන්නේ 21 වෙනි සේවසේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් වෙච්ච ආතස්ලි ප්‍රාග් මහත්තයා ලංකාවට ඇවිදින්න ඔහුගේ ජීවිතයෙන් අවුරුදු 50ක්ම මේ රටේ ගත කරලා මේක පරිලව ගියේ මේ ලෝකේ වාසනාවන්තම වාග්ය සම්පන්නම රටක් කියලා එතුමා විශ්වාස කරපු නිසා ඒ බව දැන් ඔප්පු වෙමින් පවතිනවා. අපි හොඳ රටක ඉන්නේ. අපිට සෝබාදහමේ ආශිර්වාද ලැබෙනවා. ගහේ තියෙන පළවැල නෙලාගෙන ජීවිතේ ගැට ගහ ගන්න ගමන් සතුටු වෙන්නේ ගැන ඒ වගේම පින් දෙන්න තුන්කල් බලලා අනාගතය දැකලා ඔය කොස් ගහ ඉඳපු ඔය කුඹුරු වතු පිටි අස්වද්දපු දරුවනේ ඔබේ සීයාගේ ආසියම්මගේ පරම්පරාවේ මුතුන් මිත්තන්ට ඔවුන් නිසයි ඔවුන් වවපු දෙවල් නිසයි අදටත් අපි කාලා බෙලා ඉන්නේ සෝබා දහම ඵල බර වෙන වාසනාවන්ත කාලයක් මේක ඒ නිසා මේකට භාග්‍ය සම්පන්න මාසය කියලා කියනවා භාග්‍යවන්ත මාසය කියලා කියනවා බක් මාසය කියලා කියනවා මේ වාග්ය සම්පන්න බක් මාසයේ අපිට තවත් සුවිශේෂී වෙන්නේ අපේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍ය වෙච්ච අලුත් අවුරුද්ද නැත්තම් සූර්ය මංගල්‍ය අපි මේ වාග්යමන්ත මාසය තුල මෙච්චරකල් සමරපු නිසා මේ අවුරුද්දෙත් මේ වාග්ය සම්පන්න මාසේ ඒ සූර්ය මංගල්‍යය තව දින දෙකකින් තුනකින් උදා වෙනවා. ඉතින් මේ හදිසි ආපදා තත්ත්වයක් එක මේ තත්ත්වයේ තුල අපිට જાතියක් විදිහට වෙනද වගේ අලුත් අවුරුදු සමරන්න බෑ මේ පින්වත්නි. ඒ වුණාට මේ වෙලාවේ අපි හිතන්න ඕන වටින දෙයක් තියෙනවා. එහෙමයි. ඔය අලුත් අවුරුද්ද හැමදාම බක් මාසේ 13 14 15 වගේ දවස්වල අපේ ජීවිතයට හරි වටින අවස්ථාවක් දුන්නා. ඒ අවස්ථාව අපිට දුන්නේ සමන්ති මහත්මිය පින්වත්නි ඒ අවස්ථාව අපිට දුන්නේ අපිට වෙනස් වෙන්න. අපිට අලුත් වෙන්න. හැබැයි ඉතින් ඒ අවස්ථාව කොච්චර දුරට අපි හරියට ප්‍රයෝජනෙට ගත්තද කියලා නම් ආයෙත් හිතලා බලන්න ඕනේ. කොහොම වුණත් කල්පනා කරලා බලන්න මෙච්චර කල් අලුත් අවුරුද්ද හින්දා අලුත්ුනේ අපේ ඇඳුම් අලුත්ුනේ අපේ ගෙදර දොරේ බඩු මුට්ටු අලුත්ුනේ අපේ බිත්තිවල පාට එහෙමයි. මෙච්චර කල් අලුත්ුනේ අපේ ලිපේ අලු අලුත් අවුරුද්දේ හිත අලුත්ුන් නෑ සමන්ත මහත්මිය. අලුත් අවුරුද්දේ ජීවිත වෙනස් වුනේ නෑ. මේ සැරේ මේ සැරෙත් ඒ අලුත් අවුරුද්ද තව දින දෙකකින් උදා වෙනවා. හැබැයි මේ සැරේ අලුත් ඇඳුම් නැහැ. මේ සැරේ ගෙවල් වල අලුත් තින්ත ගන්නෑ. හැබැයි අපිට හොඳට හිතලා බලලා කල් අරගෙන අපේ ජීවිත වෙනස් කරගන්න මෙන්න හොඳම අලුත් අවුරුද්ද අත ළඟටම ඇවිල්ලා තියෙනවා. අලුත් අවුරුද්ද අපි පාවිච්චි කරන්න ඕන අලුත් වෙන්න වෙනස් වෙන්න සමරන්නම නෙමෙයි මෙච්චර කල් අපි උත්සවයක් විදිහට සැමරුව මිස ඒ අලුත් අවුරුද්දේ අපි ජීවිත වෙනස් කරගන්න අපි ටිකක් නතර වෙලා හිතුවේ නැහැ ඔබට මතකද ජීවිතේ ගෙවිච්ච හැම අවුරුද්දක්ම හැම අලුත් අවුරුද්දක්ම හරි කලබලෙන් ගෙවුවේ අන්තිම මොහොතේ නොනගතය උදා වෙන්න මොහොතකට කලිනුත් ඔබ වැඩ මේ සැරේම නෑ මේ අලුත් අවුරුද්ද ඔබට වෙනස් වෙන්න ඔබට අලුත් වෙන්න හොඳම අවස්ථාව ගෙනත් දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව හරියට පාවිච්චි කරලා අපේ අපේ ජීවිතේ වෙනසක් කරගත්තොත් මේක තමයි අපේ ජීවිතේ උදා වෙච්ච හොඳම අලුත් අවුරුද්ද වෙන්නේ. හිතන්නකෝ පින්වත්නි අපේ ජීවිතවල අපිම තේරුම් අරන් හිටියා සමහර තැන්වල අපි වෙනස් වෙන්න ඕනි කියලා. එහෙම නේද? හැබැයි අපේ ජීවන රටා නිසා, අපි ආශ්‍රය කරපු යාළුවෝ නිසා, අපේ රැකියාව නිසා, අපේ කාර්යබහුලකම නිසා ඇත්ත වශයෙන්ම සමන්ති මහත්මිය වෙලාවක් නැතිකම නිසා අපිට වෙනස් වෙන්න අපිට අලුත් වෙන්න බැරුවනේ හිටියේ. එහෙමයි. ඔන්න දැන් මේ හැමදේම ඔබට තියෙනවා. ඔබට වෙනස් වෙන්න දැන් පුළුවන්. අපි පුංචි උදාහරණයක් දෙකක් හිතමු. හිතන්නකෝ දුම්බොන්න. එහෙම නැත්තම් මත් කුඩු බොන්න. එහෙම නැත්තම් මත් වතුර බොන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක් හිටියා කියලා. අන්න ඒ කරුමෙන් ගැලවෙන්න. ඒ හූනියම කපා ගන්න. මෙන්න හොඳම වෙලාව. සමන්ත මහත්මිය ඒ අයම කියනවනේ ඒ කරුමෙන් ගැලවෙන්න බෑනේ. එහෙමයි. ඒගොල්ලොම කියනවා බත් කාපුවාම එකක් බොණ්ඩ හිතෙනවනේ. එහෙමයි. නැතුව බෑනේ. වැඩ කරලා ඇඟේ පතේ අමාරුවට ගිනි වතුර ටිකක් බොන්නම හිතෙනවනේ. බොරුනේ සමන්ති නෝන්ජල්කමනේ. එහෙමනම් ඉතින් අපේ ගෙදර දොරේ වැඩ කරලා මහන්සි වෙන විදිහට අපේ අම්මලා බොන්න නෙමේ නාන් දෙපේ සමන්ති. නේද? එහෙම එකක් නෑ. ඒ ඉතින් බේබදුකමට හදාගත්ත නිදහසට කාරණා. දැන් ඔය කරුමේ කඩා ගන්න. ඔය ඇබ්බැහියෙන් ගැලවෙන්න හොඳම වෙලාව. දැන් බොන්න නෑනේ. බොන්න සල්ලිත් නෑනේ. හැබැයි මේ වෙලාවේ ඇලකන්ඩි දිගේ බඩවැටි දිගේ අර දිය හොයාගෙන යන ගැරන්ඩි වගේ ගිහිල්ලා හැලි අරක්කු බොණ්ඩ යනවනම් මේකෙන් ගැලවෙන්න බෑ. කැලෑ කොළ හරි යොතාගෙන බීඩි හදාගෙන බොනවනම් මේ වෙස් වලාගෙන ආපු ආශිර්වාදේ ගන්න විදියක් නැහැ. අපිට නිරෝධානය වෙන්න පුළුවන් කොරෝනා වෛරසයෙන් විතරක් නෙමෙයි අපේ ජීවිතේ වහගෙන හිටපු තව වසංගත ගොඩක් තියෙනවා. ඔන්න ඔය මද්ද්‍රව්‍ය වසංගතෙනුත් ගැලවෙන්න මේක හොඳම වෙලාවක්. මත් වතුර මද්ද්‍රව්‍ය හොයාගන්නත් නැත්තම් ඒවට ආදේශක හදාගෙන පාවිච්චි කරන තත්ත්වයට යන්නේ නැතුව එයින් ගැලවෙන්න. කොහොම හරි ඉවසගෙන ඉන්න. මේ දවස් 14ක් 21ක් යනකොට ඕනෑම පුරුද්දක් මිනිස්සෙක්ගේ මනසෙන් අයින් කරන්න පුළුවන්. මිනිස්සෙක්ගේ ජීවිතෙන් අයින් අයින් කරන්න පුළුවන්. ඒක මනෝවිද්‍යාත්මක කාරණාවක්. ඒ නිසා ඒයින් අයින් වෙන්න බඩගින්න යන තරුවන්ට කණ්ඩ දීපු ආණ්ඩුවෙන් දීපු රුපියල් 5000 අරගෙන ගිහිල්ලා ගිනි වතුර බොන මිනිස්සු ඉන්නවා. අනේ මේ අලුත් අවුරුද්දේ වෙනස් වෙන්න ලැබිච්ච අලුත් අවුරුද්දේ දරුවන්ගේ මූණ බලලා අහිංසක තමන්ගේ බිරිඳගේ මූණ බලලා ওই පෞකාර පුරුදු වලින් අයින් වෙන්න කියලා අපේ සිරස අහගෙන ඉන්න ශ්‍රාවක පින්වතුන් ඔබ කියන්නේ අයට ඔය බේබදු මිනිස්සු අපිත් එක්ක නෑ කියලා අපි හිතනවා මෙච්චර කල් කියපු බණ අහපු මිනිස්සු ඒව කරන්නේ සිරස අහන්නේ හොඳ මිනිස්සු වැදගත් මිනිස්සු සීලවන්ත හික්මිච්ච මිනිස්සු ඔබ මේ පණිවිඩය ගෙනියන්න ඔබේ මිත්‍රයා දරුවත් කරන්න මේ වෙලාව අපිට වෙනස් වෙන්න පුළුවන් තව අඩුපාඩු තියෙනවා අපිට හදා ගන්නවා නම් මේ දවස්වල ඇඳිරිනේ තියෙන නිසා තව ගොඩක් නරක වැඩ කරපු අයට ඒවා ඉස්සරහට කරගෙන යන්න බැරුවනේ ඉන්නේ නොකිය නොකිය හිටියට නොදැක්කා වගේ නොදන්නවා වගේ හිටියට අපේ සමාජයේ භාගිත භාගයක් මිනිස්සු අතර අනියම් සම්බන්ධතා කියන ඒවා තිබ්බා දැන් කාර්යාලවල කාර්යතුල් ඇතුලේ විතරක් නෙවෙයි රෑපානේ ගම්වල වතු මැද්දේ පවා අනියම් සම්බදතා පවත්වපු අයට දැන් යන්න බෑ. ඒවා කරන්න බෑ. හම්බ වෙන්න බෑ. හොරෙන් තියාගෙන හිටපු ජංගම දුරකථන හංගන්න තැනක් නැහැ. SIM කාඩ් හංගන්න තැනක් නැහැ. දැන් ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. ඒවා දැන් කැඩිලා තියෙන්නේ. මේක දිගටම කඩා ගන්න. දැන් බලන්න ඔබේ දරුවා දිහා ආදරෙන් බලන්න වෙනදා බැලුවේ නැති තරම් ආදරෙන් බලන්න. ඔබේ සැමියා දිහා ගෞරවයෙන් බලන්න. ඔබේ බිරිඳ දිහා වෙනදට වඩා ආදරෙන් බලන්ද ඔබ නොදකපු සුන්දරත්වයක් ওই පවුල තුල ඔබට පෙනෙයි. මෙතර කල් අපි වැරදි වැඩ කළා නම් අපි ඒවෙන් මිදෙමු අපිට ඒකට අවස්ථාවක් සබාධම විසින්ම මේ වෙලාවේ දීලා තියෙනවා. ඒ නිසා මේව නවත්ත ගන්න. මේව කඩා ගන්න මේක හොඳම වෙලාවක් තමන්ගේ දරුවෝ දිහා බලලා දරුවන්ගේ අනාගතය ගැන හිතලා ඒ වැරදිත් හදාගන්න පුළුවන්. යාළුවෝ වුණත් අපි සමහර යාළුවෝ ඉන්නවා අපි දන්නව නරකයි. අපි දන්නව වැරදි. ඒත් ඉතින් මාත් එක්ක ඉස්සර හිට ඉඳලා හිටපු යාළුවනේ කියලා අපි ඉවසගෙන හිටියා. අපි කියනවා කොහොමද අනේ ගෙදරට ආපුවාම එන්න එපා කියන්නේ. ඔන්න දැන් පුළුවන් පින්වත්නි ඔබට බෝඩ් එකක්ම දාන්න ගේ ඉස්සරහා. අපි කොහෙවත් යන්නෙත් නෑ. අපේ ගෙදර කවුරුත් එන්නත් එපා. ලියලා ගන්න බෝඩ් එක. හරිම වැදගත්. නම්බුකාර විදියටම නවත්ත ගන්න පාප මිත්‍රයෝ එන එක. මාසයක් ඉතර ඔබට කල් තියෙනවා. එතනින් ඔය පාප මිත්‍ර සේවනයක් කඩා ගන්න ඔබට පුළුවන්. දුවේ පුතේ සමහර අපේ රත්තරන් පුතාලා අම්මලා තාත්තලාගේ මූණ හරියට දැක්කේ ඒගොල්ලෝ එක්ක හරියට කතා බහ කළේ අවුරුදු ගානකට පස්සේ මෙන්න මේ නිරෝධාන සමය තුල තමයි. gedara ඉන්නෙම නැහැ. රස්ති හදු යනවා. ඔය දැන් අගේට ඉන්නේ එක තැනකට වෙලා ඉන්නේ දුවේ පුතේ මෙච්චර කාලයක් ඔබ රස්ති හදුවේ ගියා නම් කොහේ හරි ගමන් හදාගෙන හරි ගියා නම් දැන් ඔබ ගෙදරට කොටු වෙලා හිටියා බලන්න අම්මගේ තාත්තගේ මූණේ තියෙන සතුට දෙමව්පියෝ දරුවෝ හදලා ඒ දරුවන්ගේ මූණ දිහා බල බල ඉන්නකොට ඒ දෙමව්පියන්ට ඒක මහා නිදානයක් තරම් වටින දෙයක් අම්මා තාත්තා එක්ක ඉන්න පුතේ නිතරම රස්තේ ආදුවේ වීදි සංචාරේ යන්න එපා. අපේ බුදුහාමුදුරුවෝත් කිව්වනේ විනාශ වෙන්න හේතුවක් මේ අවේලාවේ වීදි සංචාරය. ඉතින් මේ දවස්වල ගෙදරට ඉඳලා පුරුදු වුණා නම් ගෙට වෙලා ඉන්න විදිහ ටිකටම එක තියාගන්න. දහ දුක් විඳලා දරුවෝ හදපු දෙමව්පියෝ කැමති දරුවෝ ළඟ ඉන්නවා දකින්න. ඔබේ ජීවිතවල වැදගත් සම්දිස්ථානවලදී ඔබේ ජීවිත වෙනස් වෙන්න ඕන විදිහට වෙනස් වුණාවේ. එතකන් අම්මා තාත්තා එක්ක ඉන්න. ඔය ඇවිදපු පුරුදු දැන් ඔබට හදා ගන්න පුළුවන්. දුවල පුතාලා පුංචි දරුවෝ පාසල් යන වයසේ දරුවෝ දුවේ පුතේ මේක මහා දිග නිමාඩු කාලයක් වුණාට ඔබේ වැඩ තවම එහෙමමයි. විභාග ටික ඒ දවසට ඒ වෙලාවට අනිවාර්යෙන් තියෙයි. ඒ නිසා කියන්න ලැහැස්ති වෙන්න එපා. අපි O level කරන කාලේ තමයි, අපි A level කරන කාලේ තමයි, අපි ශිෂ්‍යත්ව ලියපු අවුරුද්දේ තමයි කොරෝනා ආවේ කි. ඒකයි අපිට හොඳට පාස් වෙන්න බැරි වුණේ. මගේ දුවල පුතාලා කියන්න ඕන අපි විභාග කරපු අවුරුද්දේ කොරෝනා ආපු නිසා අපි හොඳ ප්‍රතිඵල ගත්තා. ඇයි? ලොකු නිදහසක් තිබ්බා. හොඳට පාඩම් කරලා හොඳට මතක ශක්තිය වැඩි කරගෙන අපිට විභාගෙට සූදානම් වෙන්න අවස්ථාව තිබ්බා. අපේ හැමදෙරෝනේ මට සමාවෙන්න පුංචි විරාමයක් ලබාගෙන නැවතත් උදැසන 7:15 වෙන පසු ඔබ වහන්සේ සමග මේ සාකච්ඡාව අප රැගෙන ඉන්න සූදානමින් පුංචි විරාමයක් ලබා ගන්න අපේ හැමදෙරෝනේ සිරස FM සනරාම රසවණින් ප්‍රධාන ප්‍රවෘත්ති වෙනුවෙන් දිවුලපිටියේ බරපාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හෙන්ඩුවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ සමගයි තමයි උදේ 7යි විනාඩි 19යි මේ මොහොත මේ වෙලාව මතක් කරන්නේ නිරෝගීමත් උදැසනක් කියන ප්‍රාර්ථනාවත් එක්ක සිරස් FM සනරාමර සෙවන නැවත වතාවක් ඔබ ශ්‍රවණය කරන්නට මේ සූදානම් වෙන්නේ. ඉතින් නැවත වතාවක් අපි හැමදෙරන්ට අප ආරාධනා කළා දෙවලපිටියේ බරකාවල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හිඳුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේටයි. අපි හැමදෝ සඳහන් කළ විශේෂ කාරණාවක් ඒ තමයි මේ ලබන්නා වූ මේ අලුත් අවුරුදු කාලයේ සීමාව තුළ ඔබේ ජීවිතේ යහපතට නැඹුරවන්න ඔබේ ජීවිතයේ අපි කියන නරක පුරුදු මේ නරක පුරුදු මේ අබ්බැහි වලින් වළකින්න කියලා. ඒ කාරණාවයි පොහන්සගෙන් අප නැවතත් දැනගන්නට කැමති අපේ හඳුරන්නේ. ඔව් සමන්තමාත්මිය බෝසත් පින්වත්නි දුවේ පුතේ අපි සාකච්ඡා කරමින් හිටියේ ප්‍රවෘත්ති විකාශයට පෙර අපේ ජීවිතය අපි වෙනස් කරගන්න ඕන අතෑර ගන්න ඕන නවත්ත ගන්න ඕන කියලා අපිම තේරුම් අරගෙන හිටපු ඒත් අපිට අතෑර ගන්න බැරුව හිටපු සමහර පුරුදු අතෑර ගන්න නවත්ත ගන්න ඒවා අපේ ජීවිතෙන් කඩාලා අයින් කරගන්න මෙන්න මේ නිරෝධාන සමය සහ අලුත් අවුරුද්ද පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි උදාහරණ වශයෙන් එකක් දෙකක් ඔබට මතක් කළා මේ සමාජයේ මිනිස්සු දැන දැන කරන වැරදි. ඒවා අපි ඔබට කිව්වේ දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම වැරදි කරන. එයාට කියලා දෙන්න. සනරාමර සෙවණ පින්වන්ත ඔබ මේ ලබා ගන්න ධර්මානුකූල අදහස් ඔබේ ජීවිත අවබෝධය පිණිස ධර්ම අවබෝධය පිණිස ඔබ එකතු කරගන්න අදහස් අනිත් අයට කියලා දෙන්න අපේ සමාජයේ නොමකට ගියපො වරදට නැඹුරු වෙච්ච මිනිස්සුන්ව වෙනස් කරගන්න අපේම අය හොඳ අය කරගන්න අපේ අයට උදව් කරමු. ඉතින් ඒ වගේ අපිට මේ කාලෙනේ අසාමාන්‍ය කාලය තුල අපිට වැරදි වැඩ නරක වැඩ කරගන්න බැරුව ඒ වැරදි වැඩ නරක වැඩ ඇබ්බැහිවීම් වලට පුරුදු වෙලා හිටපු අයට ඒවා කරගන්න බැරුව මේ කල්මරමින් කවද්ද මේක ඉවර වෙන්නේ කියලා බලබලා ඉන්න කාල සීමාව තුල ඒ වරදින් මිදිලා ඉන්න හුරුව ලැබුණට පස්සේ නැවත ආපහු වරදට යන්න එපා කියලා තමයි අපි යෝජනා කළේ විශේෂයෙන් අපේ දරුවන්ට දුවේ පුතේ මනෝවිද්‍යාව තුළ සඳහන් කරන ප්‍රධානම කාරණාවක් තමයි දවස් 14ක් ඇතුළත කෙනෙක්ගේ මනසින් යම් පුරුද්දක් අයින් කරන්න පුළුවන් කියන එක. දුවේ පුතේ දැන් මේ නිමාඩු කාලේ දිග නිමාඩු කාලේ ඔබ පොතපත පැත්තක දාලා සෙල්ලමටම යොමු වෙලා හිටියොත් අම්මලා තාත්තලා නිතරම කියනවා පොතක් පතක් අතින් අල්ලන්නේ නැහැ දැන් මේ කාලේ කියලා. පන්ති යන්නෙත් නැහැ, ඉස්කෝලේ යන්නෙත් නැහැ. ගෙදරදීත් පොත් ටික පැත්තක දාලා අධ්‍යාපනයෙන් අයින්ම වෙලා හිටියොත් දැන් දවස් 14කට වඩා ඔබ හිටියා හැම. දවස් 21කුත් කිට්ටු වෙනවා. එහෙම වුණොත් එහෙම දුවේ පුතේ ඔබේ මනසිනුත් ඔබේ අධ්‍යාපනික අරමුණු එළියට යන්න පුළුවන්. ඉතින් මේ කාලේ ඔබ ආශිර්වාදයක් කරගන්න ඔබ ඉස්සරහට යන අධ්‍යාපනික කඩයින් ජයග්‍රහණය කරන්න වැඩිපුර උනන්දු වෙලා වැඩ කරන්න. අපි පුරුදු මේ කාලය තුල බෝසත් පින්වත්නි සරල ජීවන රටාවකට අනේ මම යෝජනා කරනවා ඔබට පුළුවන් නම් අර අපි ගත කරමින් හිටපු අධි පරිභෝජනවාදී ජීවන රටාවෙන් වෙනස් වෙලා මේ දිනවල ගත කරපු සරල ජීවන රටාව ජීවිත කාලේ පුරාම ගෙනියන්න. අපේ රටේ මිනිස්සුන්ට මේ වෙලාවේ ලොකු ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඇත්තටම ඒක සංවේදී වෙන්න ඕනේ කාරණාවක්. ගේ ඉස්සරහා වාහනයක් නතර කරලා තියෙනවා. ගේ ලොකුවට හදලා තියෙනවා. හැබැයි ගෙදර කන්න මුකුත් නැති ප්‍රශ්නයක් තියෙනවා. බඩ ලොරියක් ආවත්, එළවලු ලොරියක් ආවත් ගන්න සල්ලි නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ ගෙදර ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මුළු රටේම තිබිච්ච ප්‍රශ්නයක්. අපි ණය මත දුවන රටක්නේ. ඉතින් හරි අමාරුවෙන් තමයි මේ වෙලාවේ සුබසදන කටයුතු පවා කරන්නේ. ඉතින් අපි තේරුම් ගමු අපි පරිභෝජනය ටිකක් අඩු කරගෙන මේ මේ දවස්වල පුරුදු වෙච්ච විදිහම දිගටම ගෙනියන්න පුළුවන් නම් අපේ දරුවොත් ඒකට දෙමව්පියන්ට උදව් කරන්න පුතේ අම්මා තාත්තා බොහෝම අමාරුවෙන් තමයි ජීවිතේ ගොඩනගාගෙන යන්නේ. ඉතින් අපි කනබන දේවල් පවා මේ දවස්වල පුරුදු වෙච්ච විදිහට සරල විදිහට සබාධමත් එක්කලා ඉස්සරහට අරගෙන ගියොත් අපිට ඒක ජීවිතේට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙනවා. අපේ රටේ හුඟක් ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල විකාශය වෙච්ච බොහොමයක් දීර්ඝ ටෙලි නාට්‍ය මේ දවස්වල නැහැ. සමහර ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ හෙට පෙන්වන්න ඕන එක අද. ඉතින් ඒ නිසා මේ පවතින තත්ත්වයක් එක්ක ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්න බෑ. ඒ නිසා ඒව විකාශය වෙන්නේ නැහැ. ඒවා දැන් නොබල ඉන්න අපි පුරුදු වුණා. පුළුවන් නම් එයින් ටිකක් අතපිදෙන්නත් මේ පාසල් දරුවන්ගේ ජීවිත පාසල් දරුවන්ගේ මනස අවුල් කරන තිලනාට්‍ය අපි දැකලා තියෙනවා. පාසල් කාලේ කරන්න බැරි වැඩ කරලා පෙන්වන තිලනාට්‍ය අපි දැකලා තියෙනවා. පොඩ්ඩක් ඒවෙන් මිදෙන්න. සමහර වෙලාවට දරුවෝ අපිට හදාගන්න පුළුවන්. අම්මලා තමයි ඉස්සර වෙන්නේ. අරක දාන්නකෝ කියලා ඇවිල්ලා වාඩි වෙන්නේ. ඉතින් මේ දවස්වල ඕව නැතුව අපි වෙනස් වුණා නම් මේ වෙනස දිගටම ගෙනහිල්ලා බලන්න අපි යෝජනා කරන ඔබට ඒක ජීවිතයට ආශිර්වාදයක් වෙයි. ඉතින් තව බොහෝ දේවල් ඔබට හිතන්න පුළුවන්. ඔබ කල්පනා කරන්න. ඔය රැට නානවා වගේ පුරුද්දක් වුණත් ඔබට කඩා ගන්න බැරුව හිටියේ වෙන්න පුළුවන්. මොකද කරන්නේ හැමදාම එද්දි රෑ වෙනවා. ඉතින් රෑ තමයි නාන්න වෙන්නේ. හරියට කන්න වෙන්නේ. ඒකයි මේ ගෑස් ටික. අපි කිව්වනේ ඔන්න දැන් වෙලාවට කාලා බීලා නාලා අවසට බුදුන් ඇඳලා පින්වන්ත විදිහට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඔය ඔබ වෙනස් කරගත්ත ජීවන රටා ඔබ දැන් මේ දින ටිකේ හුරු වෙච්ච හොඳ ජීවන රටා ඉස්සරහට ගෙනියන්න ඔබ මේ වසංගත සමය ඔබ නිවසට වෙලා නිරෝධානය වෙමින් සිටින කාලය ජීවිතයට ආශිර්වාදයක් කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා බෝසත් පින්වත්නි ආදරණීය දුවේ පුතේ සමන්ති මහත්මිය ඔබ සියලු දෙනා අහලා ඇති මෙහෙම කතාවක් සෑම අඳුරු වලාකුලකම එක රිදී රේඛාවක් හරි තියෙනවා කියලා ඔබ හොයන්න මේ අවාසනාවන්ත වසංගත తত্ত্বය ඔබ නිවසටම කොටු වෙලා හිර වෙලා දරුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉන්න මේ කාලය තුල වුණත් ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න පුළුවන් මේ අඳුරු වලාකුළ ඇතුලේ හැංගිච්ච එක රිදි රේඛාවක් හරි තියෙන්න පුළුවන් අපි හොයමු එක. අපි රිදි රේඛාව හඳුනගෙන ඒන් ජීවිත එලී කරගමු. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබටත් රටටත් රටවාසී ලෝවාසී සැමටත් නිරෝගී සුවය දීර්ඝායුෂ උදා වේවායි කියලා විශේෂයෙන්ම එළඹෙන සිංහල අලුත් අවුරුද්ද සිංහල Hindu අලුත් අවුරුද්ද ඔබ නිවසට වෙලා නියම වෙනස් වෙන අලුත් වෙන අවුරුද්දක් බවට පත් කරගන්න කියලා අපි ඔබට බොහොම ආදරෙන් මතක් කරනවා ප්‍රශ්න මැද්දේ ඉන්නේ ගොඩාක් දේවල් කරන්න යන්න එපා අර කිරිබතක් හදන්න ගිතෙල් මිස කිරිබතක් හදන්න සරලව සමරන්න පහනක් පත්තු කරන්න ආගමික වතාවක් කරන්න ප්‍රාර්ථනා කරන්න මේක සමහර විට නව යුගයක ආරම්භයක් වෙන්නට පුළුවන්. අපි රටක් විදිහටත් අඩුපාඩු හදාගෙන පුද්ගලෙක් විදිහට තනි මනුස්සෙක් විදිහට පවුලක් විදිහට ගම සමාජයක් විදිහට අපේ අඩුපාඩු හදාගෙන අලුත් වෙන අවුරුද්ද ජීවිතේ වැරදිච්ච තැන් වෙනස් කරගෙන හඳුරගෙන හරි පැත්තට ජීවිතේ ගමන් කරන්න පටන් ගන්න තැන අපේ හැරවුම් ලක්ෂ්‍ය ඇත්තටම මේ අලුත් අවුරුද්ද කරගමු. ඔබටත් රටටත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් පෙරවනේ අනන්ත ආශිර්වාදයෙන් මුළු රටටම ඔබට සියලු දෙනාටම සියලු යහපත උදා වෙන්න මේ වසංගත තත්ත්වේ නිතා ඉක්මනින් අපේ රට නිදහස් වෙන්න මුළු ලෝකෙම මේ වසංගතේ නිදහස් වෙන්න ඔබටත් රටටත් ලොවටත් ආශිර්වාද කරමින් අද දවසට මා නිහඬ වෙනවා ඔබට තෙරුවන් සරණ ලැබේවා. අපි හඳුරන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේදී සිරස් FM සනරාමද සවණින් දිවුන පිටියේ බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රජකී පඬිත ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ සමගයි මේ සාකච්ඡාව සිරස් FM සනරාමද සවණින් අප ඔබ ශ්‍රවණය කළේ. ඉතින් අපි හඳුර සිදු කරන්නා වූ සියලුම ධර්ම ප්‍රචාරක කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙත්වා ඔබ වහන්සේට දුක් නිරෝගී සුව ලැබෙත්වා කියලා කියලා ලංකාවාසී ලෝවාසී සියලුම ශ්‍රී ලංකිකයන් එක්ව සිරස FM සනරාම රසවණින් මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා අපේ හැමදෙරෝනේ තෙරුවන් සරණයි